චලනය වත්මන් පරපුරය හුඳින් දැනුවත් වීම යුතුයමය අන්තර්ජාලයයි ඉන්දෙන මහඟු දැනුමයි නිෂ්පල තොරතුරුයි විනස හඳුනා ගැනුම යුතුයමයි අන්තර්ජාලයෙන් අවැසි තොරතුරු ගනිමින් බෝපල සමගින් කරනු දියුණුව දෙසට පියමන් අන්තර්ජාලයෙන් අනිසිතොරතුරු ලැබමින් හිත දූෂිත කරන් මන් මුලාවි සිටිති ඇතමුන් සමහර දුපුතුන් මුහුණු පොතටම එදෙමින් වැරදි දේ දකිමින් අයහපත කරගනිති බෙහෙවින් නොදියුණු දියුණු සියලුම රටවල් මෙලොවේ එකිනෙක බැඳී නික නික විස්කම් හමු වී සෑම ජාතියම තුල පැහින්නට සිදු වේ ඉම සුරු විරු කම් අප සතු විය යුතු වේ දැන් පැරණි සිරිත්මල් ගමේ මුළුමනින්ම පොත ලියලා තියෙන්නේ මොහන්තිරම් රාලහාමි දරුවන් අරබයා. හැබැයි ඔබ අද වර්තමානයේ දරුවන්ටම මේ උපදෙස් දීලා ඒන් අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ. ඔබ දෙමව්පියන්ටත් කියනවා මේ දරුවන් මේ වසනයෙන් මේ තාක්ෂණික වසනයෙන් ගලවා ගන්න කියලා. මම දැන් මේක අලුත්ින්ම මේ නව සිරිත්මල් දමට ඔබතුමිය එකතු කරන සංකල්පයක්. අපි ඒ දෙමව්පියන්ට වැඩිහිටියන්ට දෙන උපදෙස් කීපකුත් ඔබ හමුවේ තබන්න මේ දැන් සූදානම්. දරුවන් හට ඔබින ලෙසට නිවසේ මුළු වටපිටාව පවතින්නට ඉඩ සැලසීමයි පළවෙනි කාරණාව සොඳුරු කැකුළු මල් හිමි හිට විකසිත වන්නට මනාව රුකුලක් වනු ඇත ඔබේ සුරු විරුකම් සමගින් දයාව යොන් දූ පුතුන් නිවසේ මුහුණු පොතට වැටි සිටිති දෙමාපියන් පමනක් පන්සල් ගොස් සදහම් මුගනිති දුරතික සිතමින් දරුවන් දහමට යොමු කළ යුතුය වෙති මා පියවරු සෑමදෙන මිහිදී නොපමා විය යුතු වෙති රටදය නන් වාලිය හැකි පුරවැසියන් බිහි වේවා ගුරු දෙගුරුන්ගේ පැතුමන් මතු මල් පල් ගැන්වේවා හිත දින නව ලොව ජය ගන්නට සිසුනට හැකි වේවා ගුරු උතුමන් ලබන පරම සතුට එලෙස ඉටු වේවා දයේ දුපුතුන් මතු දින දිස බස රස රැක ගනිවි ඔබේ කුළුණු ගුණය උන් හට මහමිර තරම් වේවි දෝලනය වෙමින් ලොව ගෝලීය කරනයේ හිඳීවි සිරිලක් දරුවන් නොසැලී නව ලොව ජය දද බඳීවි දීර්ඝ කාලයක් අපේ දරු પરම්පරාවේ net පෑදු ඒකම විද්‍යාව ඉගැන්වීමෙන් දරුවන්ගේ අවිද්‍යාව දුරු කළ පියසීලී පියසීලී විජේතුංග විශ්‍රාමික විදුහල්පති තුමියගේ මේ නව සිරිත් මල් දමේ ප්‍රාර්ථනාව තමයි ඒ ඔබට අවසාන වශයෙන් අද ඔබේ නව සිරිත් මල් දම කියවන දරුවන්ටත් දෙමව්පියන්ටත් කියන්න තියෙන්නේ මොකද්ද? මම ඉස්සෙල්ලාම දෙමව්පියන්ට කියන්න තියෙන දේ කියන්නම්. දෙමව්පියෝ තමයි දරුවන්ගේ මුල් ගුරුවරු. ඔව්. ඒ නිසා මම අර එක කවියකට ලියලා තින්නේ මේ නිවසේ පරිසරය දරුවන්ට ඔබින විදිහටම සිතන විදිහට කියලා හිතකර විදිහට එහෙම වුණාම දෙමව්පියන්ට නරක නපුරු වචනයක්වත් කතා කරන්න බැරි වෙනවා. ඒතර දෙමව්පියන්ට ඊටාම හොඳ ගුණ යහපත් සුවචකී කරුදරුව. හොඳ දෙමව හොඳ දෙමාපියන් වැඩිහිටියන් වෙන්න වෙනවා. ඉතින් ඒතකොට දරුවොත් ඒ අනුව කටයුතු කරනවා. ඊළඟට ගුරුවරුන්ටත් කියලා තියෙන්නේ මේ ගුරුවරු දෙමාපියන්ගේ තුරුලේ ඉඳලානේ එන්නේ. ඉතින් මව්සෙනි හස ගුරුතුරුලට එන්නේ. ගුරුතුරුලට එන්නේ දෙමාපියන්ගේ තුරුලින් හෙලින්ම ගුරුවරුලන්. ඉතින් ඒ මාපිය සෙනෙහසම ගුරුවරුන්ගෙනුත් දරුවන්ට ලැබිය යුතුයි. ඊළඟට නවයවුන් වියේ දරුවෝ වෙනස් විදිහට හිතනවා. සමහර වෙලාවට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරලා ඒවා අනිත් අයට කොහොම හරි පිළිගන්න සලස්වන්න ඕනේ කියලා හිතලා සමහර විට ගුරුවරුත් එක්කත් එකට එක කතා කරන්නත් අනිවාර්ය කරන්න පුළුවන්. ඒ වාද විවාද කරන වෙලාවට ඉවසීමෙන් ඒ අයගේ වයසත් එක්ක එන වෙනස තේරුම් අරගෙන එයාත් එක්ක කටයුතු කරන්න කියලා කියන්න වෙනවා. මම හිතන්නේ දීර්ඝකාලීන අත්දැකීම සහිත මවක් හැටියට වගේම ගුරු මාතාවක් හැටියටත් ඔබේ අත්දැකීම් ඔස්සේ තමයි මේ අවවාදය කරන්නේ දෙමව්පියන්ටත් දරුවන්ටත් ගුරු බෞතුන්ටත්. මම හිතනවා නව සිරිත් මල්දම රචනා කිරීමෙන් ඔබ ප්‍රාර්ථනා කරන ඒ අනාගත යහපත් ගුණගරුක දරු පරපුර බිහි කිරීමට ඔබතුමිය දරු ප්‍රයත්නයට අපේ ගෞරවයත් ප්‍රණාමයත් හිමි කරන්න කැමතියි. බොහොම ස්තුතියි අද වැඩසටහනට ආවට. බොහොම ස්තුතියි. මේ අවස්ථාව ලබා දුන්නට. අද ලියවන කවි පියසීලී විජේතුංග කිවිඳිය සමග වැඩසටහන මෙහෙයවුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා. කවි ගායනා ප්‍රභා තරංගිකා වීරසූරිය. අද ලියවෙන කවි නිෂ්පාදනය සෑම් විමලධර්ම. Thank you. විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් සදේශීය සේවයයි මේ සදේශීය සේවයයි එසැන පුවන් අනුග්‍රහය ආර් ස්වාමී කම්බි එස්එල්එස් සහපති සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්බි IIHS සමග එක් වී සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු වන්න 0114651144 අමතන්න. පෙරවරු 10 විනාඩි 57යි එසන පුවත් සමග මම ගීතානි ඒකනායක. මුලින්ම මේ පැයේ දේශීය පුවත. ගාල්ල අඟුලුගහ හන්දිය ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයෝ 29 දෙනෙක් තුවාල ලැබති. මාර්ගයේ නවතා තිබූ බස් රථයක ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූ 15 දෙනෙක් ගාල්ල සහ ඉමදුව යන රෝහල්වල ප්‍රතිකාර ලැබති. සිසු පිරිස ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. විදේශ පුවතක් දැන් කොංගෝවේදී සිදු වූ ගැටුමකින් සාමසාධක බටයන් 13 දෙනෙකු මිය ගොස් ඇතැයි විදේශ මාධ්‍ය පවසයි. නැගෙනහිර කොංගෝවේ ගෝමා නගරයේදී මෙම ගැටුම ඇති වී තිබේ. මේ අතර ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස ගෝලීයව කර ඇති ඉල්ලීම සලකා තමා කොංගෝ සහ රුවන්ඩා යන රටවල නායකයන් සමග කතා කළ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර ඇත. කැරලිකරුවෝ නැගෙනහිර කොංගෝහි මිනෝවා හා මෙසිසි නගරවල බලයද අත්කරගෙන සිටිති. ಕ್ರೀಡಾ ಪುವತಾಕ್ ಅಂತರ ಕ್ರೀಡಾ ಸಮಾಜ ಲೀಗ್ ರಗ್ಬಿ තරඟාවලියේ තරඟයකදී පොලිස් ක්‍රීඩා සමාජය පරදවා ජය අත්කර ගැනීමට CR&FC කණ්ඩායම සමත් වෙයි. එෙහිදී 40ට 20ක් ලෙස ලකුණු සටහන් විය. තරඟය ලොන්ඩන් පෙදෙස CR&FC ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මීළඟ පැයේදීත් එසෙන පුවත් සමගින් හමුවෙමු. ආර්ස් වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RV 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්ස් වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස් වානේ කම්බි පාසල් අධ්‍යාපනයෙන් පසු ඔබේ උසස් අධ්‍යාපනයේ දොරටුව විවර කරගන්න IIHS සමග එක් වී පිළිගැනීමෙන් ඉහළ සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු වන්න. අද මුලියාපදිංචි වන්න 0114 65 11 44 මගින් අප අමතන්න. තාක්ෂණීය මුසු අපේ ගොවිතැනින් ආහාර භෝග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන් නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට කෘෂිකර්මාන්තයේ සෞභාග්‍ය උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවි පැනට පැයක් සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 28 වෙනිදා අඟහරුවාදා සුභාරතී දැනුම ලබා ගමු උදෑසනකසේ හිසරදේ සඳහා හෝමියෝපති ප්‍රතිකාර පිළිබඳව අපි කතා කරමු සහභාගීත්වය වෛද්‍යචාර්මී අනුෂා හේමකුමාර මහත්මිය අමතන්න 0112 6894 28 සහ 0112 68 24 අනුග්‍රාහක දායකත්වය H Shri homeopathy health care center හටුගැද්ද මොරටුව සුභාරති සුභාරති ගී මිනි කලස සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන බින්දනීය විමර්ශනයක් ගී මිනි කලස Thank you. සෑම ඉරු දිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන් ජීවිතේ සමහර දවස් තිබෙනවා ආයි කවදාවත් අපේ ජීවිතේට එන්නේ නැති දවස්. එහෙම ප්‍රේමණීය දවස් කලාතුරකින් එන්න පුළුවන්. අන්න එහෙම දවස් ඔබේ ජීවිතයට එනවනම් ඒ දවස් මගහැර ගන්න එපා. ගීතයට සංගීතයට ප්‍රිය කරන ප්‍රේම ගීත, විරහ ගීත, මානව හිතවාදී ආදර ගීත අහන්න දවසක්. අන්නදාට ඔබත් කලින්ම එන්න. පෙබරවාරි 13 වෙනිදා හවස 6ට කොළඹ 7 ආකේඩ් පරිශ්‍රයට සරසවි වෙන සියක් වසක ආදරය. මල් මුටක් තියන්න ඔබ ඇතේ මට කියා කොයින්ද මල්වනේ ජීවිතේ විසල් නදී තිරේ දුරු හිසත් මලක් ඔබයි මගේ ප්‍රදේශීය සේවය සමග කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කලා මණ්ඩලය විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඔබට තෙරෙන කරයි සරසවි වෙන සියක් වසක ආදරය රිවි දෙන සාදය. පෙර අපර දෙතික ගීත සාහිත්‍ය ඇසුරෙන් නිර්මිත ගී වියමන රිවි දෙන සාදය. ඉරිදා පෙරවරු 11:30ට 11යි විනාඩි 3යි දැන් වෙලාව මේ සිංහල ස්වදේශීය සේවයයි. ඉරිදා සංග්‍රහය. ස්වභාවික ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ඉරිදා සංග්‍රහය ආයිබෝවන් හිතවතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයටයි ඔබ මේ සමන් දෙන්නේ මේ අවස්ථාව ඉරිදා සංග්‍රහයට වෙන් කර තිබෙනවා දැනුම දියුණු කර ගැනීමට වඩා පරිකල්පනය වර්ධනය කර ගැනීමෙන් උදා කරගන්නා නිර්මාණශීලීත්වය ප්‍රයෝජනවත් කියා ඇල්බර්ට් අයින්ස්ටයින් විද්‍යාඥයා පවසනවා 1879 ඉපදිලා 1955 දී එතුමා අපාතරින් සමුගත්තේ ලෝකයට විශාල සේවයක් කර. දැනුම කියන්නේ knowledge. ඒ අවශ්‍යයි. කුසලතා කියන්නේ skills. මෙතන කියන්නේ පරිකල්පනය. ඉංග්‍රීසියෙන් කියනවා imagination. මනා පරිකල්පනයක් තිබුණු මහගමසේකර ගැන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහගම ශේකරයන්ගේ ගීත කවි පිළිබඳ විචාරාත්මක ග්‍රන්ථයක් පළ කර තිබුණා. එය කියවද්දී විශාල ප්‍රයෝජනයක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ආචාර්ය අමරදේවයන් විසින් ගායන ලද ගීතයක් අපි ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරමු. එම ගීතය රචනා කළේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ. සතරවරම් දෙවියන් දුට්ටරාජ විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දිව්‍ය රාජ්‍යයන් පිළිබඳ ජන විශ්වාසයක් තිබෙනවා. මහනුවර කන්ද උඩරට අස්ගිරි මහ විහාරයේ චෛත්‍යයේ දේවතා කොටුවේ මේ සතරවරම් දිව්‍ය රාජ්‍යයන් වහන්සේලා හතර දෙනාගේ රූප අඹල තියෙනවා. චෛත්‍ය ගර්භයේ තිබෙනවා. එය අපේ රටේ ජන විශ්වාසයට අනුව විශාල ශාන්තියක් ආශිර්වාදයක් අපි ඒ ආශිර්වාදාත්මක ගීතයට සවන් යොමු කරමු. අද සතර ඇති ඇවිදි පිරිත් පැන් සිටි පුතුනේ කුවක් මක්කිනෙත් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් සිටි පුතුනේ කුවක් මක්කිනෙත් කෙටි බැඳන් කෙලවත පන්ස පියාපත් අලමි පලාපෙති බැඳන් කෙලවට අන්ත පියාපත් කලමින් නුඹේ පායති කඳකද පහන පායලා රහස්පති තාරකාව මුනුන්ගේ සරක් සුබ ගැබ වන්නමාලි මහදෑ අද පොත් බලන්න වන්නමාලි මාතේ අද පොත් බලන්නලා සතරවරම් මහරජ සතර අතින් ඇවිත් කිරිත්තන් සිටි පුතුනේ පුවක් මල් දිනෙත් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි කිරිත්තන් සිටි පුතුනේ පුවක් මල් දිනෙත් දුරට කනාව උදියේ උත්තරන නෙලාගෙන ඇඟිලි ගොහුරට අප්සරාවියන් ලෙන්දුර බලා ඉන්නවා වලාහක දෙවිඳ ඉසිවර ඇසින් බල බලා උතු දෙස ඉසුරුමි විහාරය ළඟ අන්න සතරවරම් දෙව් මහරජ සතර සති ඇවිදි කීපැති සිටි පුතුනේ වක්මල් කිනිත්තෙන් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි ඉරිත්තන් කිසිති පුතුනේ වක්මල් කිනිත්තෙන් ශබ්දමානව වංශවේදය නමින් පොතක් පිට වුණා. ශ්‍රවණ අධ්‍යක්ීම් හරහා සංස්කෘතිය ගවේෂණය කිරීමටයි ඒ උත්සාහය දරා තිබෙන්නේ තරුපති මුණසිංහ. ඔස්ටින් මුණසිංහ සංගීතවේදියාගේ පුත්‍රයා. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ ආචාර්යවරේ ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය කළේ විවිධ නාටකවලට ඔහුත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය වලට සංගීතය සපයා දී තිබෙනවා. මෙය මේ කෘතිය පරිශනයක ප්‍රතිඵල හැටියට දක්වන්න පුළුවන්. රංජන අබේසිංහ කියන දන්ත වෛද්‍යවරයා, ආචාර්ය අනුර රත්නසේකර, මහාචාර්ය රන්ජිත් ප්‍රනාන්දු මේ වාගේ අය සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සම්බන්ධව වැඩ කටයුතු කරන අය මේ සංගීතයේ මනෝවිද්‍යාත්මක පැත්ත, ශබ්ද විද්‍යාත්මක පැත්ත අධ්‍යයනය කර තිබෙනවා. ආචාර්ය ප්‍රියන්ත තිලකසිරි මහාචාර්ය මధుරංග ප්‍රනාන්දු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒ අයත් මේ සම්බන්ධව කතා කර තිබෙනවා පොතපත ලියා තිබෙනවා ඒ ගැනත් සිහිපත් කරන්නට කැමැති මොහිදින් බෙග් අල්හාජ් මොහිදින් බෙග් එතුමාගේ පුත්‍රයා ඉසාක් ගීත ගායන ඉසාක් බෙග් අසනීපයක් හැදී ඉන්නේ ඔහුට සූපත් භාවය අපි පතනවා කරුණාරත්න අබේසේකර කවියා අල්හාජ් මොහිදින් බෙක්ට ලියූ ගීතයක් කතරගම දෙවියන්ගේ විශ්වාස පුද සිරිත් සිහි ගන්වනවා. ඒ ගීතයටයි මේ අවස්ථාව සැලසන්නේ. සරවන බව කඳ කුරින්දු වෙතද බල පල කර තුරුලිය පොද කල මදනල සරවන බව කඳ කුරින්දු වෙතද බලේ සිඹ සිඹ දෙව් සැපති නැනි කන්තලේ සිඹ සිඹ දෙව් සැපති නැනි කන්තලේ සතපෝමන සුව යහන කතුන්හෙල සරවන බව කඳ සූරින් දුගතද බලේ මුණකිනත් ගොලසකිතහුන කිතුසත මෙනි පිල්වි දන වාහනේ සයමුණකිනත් ගොලසකිතහුන කිතුරස මෙනි පිල්වි දන වාහනේ බබලන ලෙස ශ්‍රී ලංකා ශාසනේ බබලන ලෙස ශ්‍රී ලංකා ශාසනේ එකනතකින් බලනු මන විසාමින කරවන බව කඳ සූරින්දු ගෙතද බලී මුදුනට ලලකීසවොලින්දු ගජ දොළසතකින්දන ඇවිද රුකන්ද රජ කිස මුදුනට ලලකීසවොලින්දු ගජ දොළසතකින්දන ඇවිද රුකන්ද රජ ඔබ පිය මන මන පොබ කල එම සඳ ඔබ පිය මන මන පොබ කල එම සඳ මෙම පිය සදේ දුක බියසක සංසඳ සරවන බව කඳ කුරින් බුගෙත බල පල කරු තුරුලියේ පොද කල මදනල සරවන බව කඳ සූරින්දු වෙතද බලී ගුවන්විදුලියේ වාදක මණ්ඩලයේ කටයුතු කළ වයි.එම්. සුමනසිරි මේ සිතාර වාද්‍ය ශිල්පයා පහුගිය දිනක අපාතරින් වෙන් වුණා. අනිල් ಭಾರತಿ ගායකයානන්ද අපාතරින් වෙන් වුණා. සමන්ද සිල්වා ගායකයානන් අසනීපෙන් ඉන්නේ. විවිධ අයට විවිධ ප්‍රශ්න. මේ සියලු දෙනාට අපි දිව්‍ය මෝක්ෂ සම්පත්තිය නිවන් සුව වාගීම සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඉන්දියාවෙන් ඇසෙන භජන් ගීතයකට අපි සමන් යොමු කරමු. මේ භජන් ගීතය ඔබ අපගේ සිත් හදවත් හැඟීම් සිතුවිලි සුවපත් කරන්නට සමත් වේයයි විශ්වාස කරනවා. be منزل تیرا دوارا اونچے پربت لمبا رستا اونچے پربت لمبا رستا پر میں رہنا پایا شیرا والیے بیکاری ہے راجا کان بیکاری ایک برابر تیرے سارے پجاری سب کو درشن دے کے تو نے سب کو درشن دے کے اپنے گلے لگایا شیرا والیے والے تو نے مجھے بلایا شیرا والیے میں آیا میں آیا شیرا والیے පරාජය නොලබන එකම පුද්ගලයා නම් කිසිවක් නොකරන්නා කියලයි ඇල්බර්ට් අයින්ස්ටයින් තුමා පවසන්නේ. පරාජය නොලබන එකම පුද්ගලයා නම් කිසිවක් නොකරන්නා කියලයි පවසන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් තුමාගේ කදිම අදහසක් එතුමන්ගේ ජීවිත කතාව ඒ ප්‍රකාශන ලේඛන අධ්‍යයනය කරන විට අපිට ජීවිතය ඉගෙන ගන්න බොහෝ කරුණු තිබෙනවා. බණ්ඩාර විජේතුංග අපාතරින් වියෝවි කාලයක් වෙනවා ප්‍රේමකීර්තිද අල්විස් අපාතරින් වියෝණ කාලයකට පෙර ඒ වගේම විශිෂ්ට නාට්‍ය ශිල්පියෙක් කලාකරුවෙක් W ජයසිරි ඔහුත් අපාතරින් වෙන් වෙලා ගියා ජීවිතේ හැටි එනවා යනවා සංයෝගය වියෝගය W ජයසිරි මහාචාර්ය සනත් නන්දසිරිට ලියූ ගීතයක් ගුවන් විදුලියේ එකල ජනප්‍රිය වූවා. මේ එම ගීතය. යයි නිසන්සලේ නිදි කුම්බා මල් කැකුලි නිදි කුම්බා මල් කැකුලි සුලං හමයි ලොව නැලවේ දුඹ නිදි යයි නිසන්සලේ සතු ඇකිලෙයි පිනි බේරෙයි බිම වැතිරෙයි යාය නිදයි අතු ඇකිලෙයි පිනි බේරෙයි මගේ දුකට නුඹ නාඩන් නිදි කුම්බා මල් කැකුලි තුලන් හමයි ලොව නැලවේ නුඹ නිදියයි නිසන්සලේ